මම වෛර නොවේමි තරහ නොවේමි නිදුක් නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන් මාගේ ආචාර්ය උපාධ්‍යාය මෞපිය හිත සත්වයෝද නදහත් සත්වයෝද වෛරී සත්වයෝද වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මෙම විහාරයේහිද මෙම ගොදුරු ගමෙහිද මේ නුවරෙහිද මේ මහා දීපයෙහිද මේ සක්වලෙහිද ඉසුරු ජනයෝද ප්‍රභූවරයෝද සීමස්තක දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නඟනහිර දිශාවෙහිද දකුණු දිශාවෙහිද බටහිර දිශාවෙහිද උතුරු දිශාවෙහිද නැගෙනහිර අනු දිශාවෙහිද දකුණු අනුදිසාවෙහිද බටහිර අනුදිසාවෙහිද උතුරු අනුදිසාවෙහිද යට දිසාවෙහිද උඩ දිසාවෙහිද සියලු සත්වයෝද සියලු ප්‍රාණීහුද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද සියලු ආත්ම භාවත්වෝද සියලු ස්ත්‍රීහුද සියලු පුරුෂයෝද සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද සියලු දෙවියෝද සියලු මිනිස්යෝද සියලු විනිපාතික සත්වයෝද වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා